මෙතනදී පළවෙනිම ඥානයේ හැටියට අපිට හම්බුණා සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං මේ සෝතාවදානේහි ඇති ප්‍රඥාව සුතමේ ඥානයේ හැටියට එතකොට එතන සෝත කියලා කියනකොට සෝතේ කියන එකෙන් අපි දන්නවා මේ කනට සෝතේ කියලා කියනවා ඒ වගේම සැඩ පහරට සෝතේ කියලා කියනවා. නොඑක් අර්ථයන්හි මේ සෝත කියන වචනේ සෝත කියන ශබ්දය යෙදෙනවා. ඒ පිළිබඳව අටුවාව තුළ දක්වනවා. මංස විඥාන ඥානේසු තණ්හා දිසුච දිස්සති ධාරායන් අරිය මග්ගේ චිත්තසන්තතියම් පිච ආදි වශයෙන් මාංශ සෝතේ පිළිබඳව දැක්වෙනවා. ඒ කියන්නේ සෝත ධාතු, සෝතායතන, සෝත ඉන්ද්‍රියන් ආදි වශයෙන් දක්වන තැන්වලදී එතනදී කතා කරන්නේ මේ මංස සෝතේ පිළිබඳවයි නැතිනම් සෝත ප්‍රසාද මට්ටමින් අරගන්න අපි කතා කරන සෝතේ පිළිබඳව ඒ වගේම සෝතේන සද්දං සුත්වා ආදී තැන්වල කතා කරනවා එතනදී සෝත විඥාණයට හේතු වෙන කාරණා වශයෙන් උයි අරගෙන විඥානාර්ථයෙන් කතා කරනවා. ඒ වගේම ඥානේසු දිබ්බ සෝතාදී තැන්වල දිබ්බ සෝතය ඥානයක් ලෙස අරගෙනයි කතා කරන්නේ. තණ්හා දිසුච්ච දිස්සචිත් දිස්සති. ඒ වගේම තෘෂ්ණා සෝතේ කියන්නේ තණ්හා සෝත, ditthi සෝත ආදී අර්ථයන්හි යෙදෙන නිසා මේ තෘෂ්ණාව නැමැති සැඩපහර දෘෂ්ටිය නැමැති සැඩපහර කෙලෙස් නැමැති සැඩපහර දුස්චරිත නැමැති සැඩපහර කියලා කතා කරන තැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු තැන් තියෙනවා මේ වචනේදී කතා කරන්නේ මේ සැඩපහර කියන අර්ථයෙන් මේ තණ්හා ආදී කෙලෙස් සැඩපහර කියන තේරුම දෙන විදිහට ඒ වගේම ධාරායන් ධාරායන් කියලා කියනකොට මේ යම්කිසි දිය ධාරාවක් හෝ නැතිනම් ශෝතය කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ අර මහත් වූ දර කඩක් ජලයෙන් රැගෙන යනවා වගේ තැන්වලදී දේශනා කරපු අවස්ථාවලදී එතනදී දක්වන ධාරායන් ඒ ජල ධාරාවක් දක්වන්නට අවශ්‍ය තැන්වලදී සෝත කියන වචනය පාවිච්චි කරලා භාවිත කරලා තියෙනවා. ඒ වගේම අරිය මග්ගේ ආර්ය මාර්ගය දක්වන්නට අවශ්‍ය වුණ තැන්වලදී එතකොට ආර්ය මාර්ගය කියලා කියනකොට අපි කියනවා සෝතාපන්න කියලා. සෝතං ආපන්නෝ සෝතාපන්නෝ. ඒකට එතන සෝතයට පැමිණුණු බැවින් සෝතාපන්න කියලා කියනවා. ඒකට සෝතේ කියලා කියන්නේ මොකක්ද? එතකොට මේ නිවන නැමැති මේ ඵලයට අරගෙන යන්නට තියෙන මාර්ගය නැතිනම් සැඩපහර ඒ ධාරාව තමයි සෝතේ කියලා කියන්නේ. එතන සෝත කියන වචනේ ආර්ය මාර්ගයේ හැඳින්වීම පිණිස ඉදිලා තියෙන අර්ථයන් ඒ වගේම තමයි චිත්ත සංතතියම් පිච්ච මේක චිත්ත සංතතිය පිළිබඳව දැක්වීමට තමයි ඇතම් අර්ථවල යෙදලා තියෙන්නේ විඥාන සෝතං පජානාති ඥායතෝ අබ්බොච්චින්නම් ඉද ලෝකේ පතික්ඨිතංච පරලෝකේ පතික්ඨිතං ചാති කියන මෙන්න මේ වගේ බුදු දේශනාවල චිත්ත සංතතිය කියන්නේ විඥාන සෝතං පජානාති ඒ ඒ තැන්වල මෙලෝ පරලොව ආදි වශයෙන් පිහිටා සිටින විඥාන සෝතේ විඥානයේ නැමැති මේ සැඩ පහර දත යුතුයි කියන තැන්වලදී දක්වන තැන්වලදී සෝත කියන වචනය විග්‍රහ කරලා දෙන්නේ චිත්තසංතතිය කියන එක. ඉතින් මෙන්න මේ කාරණා ටික මතක් කළොත් හොඳයි කියලා අදහස් වුණා. මොකද එක වචනයකට ඇතැම් වෙලාවට අර්ථකථනයක් සපයනකොට ඒකට හාත්පස බැසගත් අර්ථයන් තියෙනවා එක වචනයකට. මේ හැමතැනකදීම අපි ගත්තොත් අපි දන්න සෝතේ කියන අර්ථයෙන් කන කියන අර්ථයෙන් ගත්තොත් ඒ තැන් ගැලපෙන්නේ නැතු යනවා. ඇතැම් වෙලාවට අපිට සමාජය තුළ දකින්නට තියෙනවා මේ සෝතාපන්නයි කියන වචනයට දෙන අර්ථකථනයක් විදිහට මේ කියන්නේ සෝත කියලා දන්නේ කන කියලා ගත්තට පස්සේ අපි ඒ අර්ථයේ විතරක්ම හඳුනගත්තොත් මේ වචනෙන් ප්‍රකාශ වන බොහෝ දෙනෙක් කල්පනා කරනවා සෝතාපන්නයි කියන්නේ මෙහෙනම් මේ කනින් අහලා තේරුම් ගන්න එකක් ගැනම විතරයි මේ කියන්නේ කියලා. එනිසා අපිට එහෙම සඳහනක් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද මේ වගේ බොහෝ අර්ථයන්හි සෝතේ කියන තේදිලා තියෙනවා. එතකොට මෙතනදී කතා කරන්නේ මේ සෝතද්වාරානුසාරයෙන් අපි ධර්මයේ දැනගැනීම ඇහිීම කියන කාරණාව තුලයි මෙතන සෝත කියන වචනය සෝතාවදානේ පඤ්ඤා කියලා දක්වන්නේ. මොකද මේ ශ්‍රාවකේ වුණාම ඒ ශ්‍රාවකයට ඇතිවිය යුතු පළවෙනිම කාරණාව තමයි සෝතාවධානය. එහෙම නැතිනම් කනෙන් අහලා ඒ ධර්ම කාරණාවන් පිළිබඳව තේරුම් ගැනීම අනිවාර්ය දෙයක් බවට පත් වෙනවා. නැතිනම් ඒ ධර්මය ස්වයම්භූතව අවබෝධ කරගත්තොත් ඒ ස්වයම්භූතව අවබෝධ කරගත් උත්මයන් වහන්සේලාට කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හෝ පච්චේක බුද්ධ කියන වචනේ. එනිසා අපිට මේ සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥානං කියනකොට මෙන්න මේ කාරණාව අපි දත යුතුයි මේ සෝත කියන වචනය මෙතන යෙදිලා තියෙන්නේ මෙන්න මේ වගේ අර්ථ ගොඩක් දක්වන්නට නමුත් මෙතන යෙදලා තියෙන්නේ මෙන්න මේ කතා කරන මේ සෝතාවදාන සංඛාතේ සුතේ පවත්තා පඤ්ඤා සෝතාවදානේ පඤ්ඤා කියලා දැක්වෙන විදිහට මෙතනදී කතා කරන්නේ මේ කනට ඇහෙන ශබ්දය දැන ගැනීම තුළින් එතනින් ඇතිවෙන ලෝකෝත්තර මාර්ග ප්‍රතිසංයුක්ත ප්‍රඥාවට කියනවා සෝතවදානේ පඤ්ඤා කියලා. එතකොට මේ ප්‍රඥාව කියන්නේ මෙතන කුමක්ද කියන එක පිළිබඳවත් හැඳින්වීමක් කරනවා. මොකද නොඑක ආකාරයේ ප්‍රඥා තියෙනවා ලෞකික වශයෙන් ඇතිවන කෙනෙකුට යම් යම් දේවල් දැනගැනීමෙන් ඇතිවන දැනුම අපි නුවණ කියලා කතා කරන ඒ ප්‍රඥාවක් තියෙනවා. මෙතන කතා කරන ප්‍රඥාව තස්ස තස්ස අත්තස්ස පාකට කරන පාකට කරන සංඛාතේන පඤ්ඤේන වේඨේන පඤ්ඤානත්තේන පඤ්ඤා ඒ ඒ ඒ අර්ථයන් ප්‍රකට කරන අර්ථයෙන් ඒ වගේම පැහැදිලි කරන අර්ථයෙන් ප්‍රඥා කියලා කියනවා තේන තේනවා අනිච්ඡාදිනා ප්‍රකාරේන ධම්මේ පජානාති පඤ්ඤා ඒ ඒ ආකාරයෙන් අනිත්‍ය ආදී වශයෙන් මේ ධර්මයේ දැනගන්න නිසා ප්‍රඥාව කියලා කියනවා. එතකොට සුතමය කියලා කියන්නේ අපිට සුත කියලා කියන්නේ අහනවා කියන එකට ඒ වගේම සුත කියන එකටත් අටුවාව තුල දැක්වෙනවා අර අපි මුලින් මතක් කළා වගේම අර්ථ රාශියක යෙදෙන සුත කියන අර්ථයක් පිළිබඳව ගමනේ විසුතේ තිත්තේ තිත්තේනු යෝගෝ පකිතේ පිච සද්දේච සෝතද්්වාරානුසාරං ඥාතේච දිස්සති ආදී වශයෙන් එතනදිත් බොහෝ අර්ථ ප්‍රමාණයක් දක්වනවා මේ සුත කියන වචනයත් දෙදෙන මෙන්න මේ ධර්මයන් පිළිබඳව නැතිනම් මේ යෙදෙන අර්ථ පිළිබඳව අවබෝධයක් අපිට තිබුණොත් බොහෝ විට අපි එක තැනකින් විතරක් කෙනෙක් අර්ථයක් අරගෙන අලුත් දෙයක් මතක් කරන්නට ගියා කියලා අලුත්ෙන් කාරණාවක් හොයාගත්තයි කියලා ඔහු වරදවාගත්ත දෘෂ්ටියක් අපිට ගෙනල්ලා දුන්නොත් අපි ඒ දේ පිළිගන්නේ නැහැ මොකද අපි තුල බහුශෘත භව තියෙන නිසාම එතකොට මෙන්න මේ විදිහට සෝතවදානේ පඤ්ඤා සුතමේ ඥානං කියනකොට අපි දන්න සෝතය එහෙම නැතිනම් ධර්ම ශෝතය ධර්මයේ ඇසීම කියන කාරණාවෙන් ලබාගත් ප්‍රඥාවට තමයි සුතමේ ඥානය කියලා කියන්නේ එතකොට මේ සුතමේ ඥානය බොහොම හාත්පස බැසගත් හාත්පස පැතිරී තියෙන ඥානයක් හේතුව මේ මේ ධර්ම කොටාශයන් පිළිබඳව අපි පිරිසිඳ දැක්ත යුතුයි ඒ වගේම නුවණින් අවබෝධ කළ යුතුයි ප්‍රහාණය කළ යුතුයි ආදී වශයෙන් ඒ ධර්මතාවයන් පිළිබඳව සම්පූර්ණ කෙනෙකුට කොහෙන් දැසගත්තත් නුවණකට ඒ ශ්‍රාවකෙක් නම් ඒ ශ්‍රාවකයාට ඒ නුවණ පවතින්නෙම සුතමේ ඥානයක් තුල. ඒ නිසා ඒ සුතමය ඥානය කියන එක බොහොම පැතිරුණු මාත්‍රකාවක් හාත්පස මොකද 84000ක් ධර්මස්කන්ධයේම බොහෝ පරයායන්ගෙන් සංග්‍රහ කරන්නට පුළුවන් මේ සුතමේ ඥානය කියන මේ මාත්‍රකාව තුල. එතකොට අපි පසුගිය වතාව තුළ සාකච්ඡාවට භාජනය කළා සබ්බේ සත්තා ආහාර ත්‍ිතිකා කියන මේ කාරණාව. ඒ කියන්නේ අපි මේ සුතමේ ඥානය පිළිබඳව කතා කරලා කතං සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං කියලා මේ සෝතාවදානේ ප්‍රඥාව සුතමේ ඥානයේ හැටියට දක්වන තැනදී එන ඉමේ ධම්මා අවිඤ්ඤයාති සෝතවදානේ පඤ්ඤා සුතමයේ ඥානං එතකොට මේ ධර්මතාවයන් අවිඤ්ඤයයි කියනකොට අපි පළවෙනි කාරණාව හැටියට තමයි කතා කළේ ඒකෝ ධම්මෝ අභිඤ්ඤයෝ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා එකම ධර්මයක් අභිඤ්ඤය වෙනවා නුවණින් දත යුතු වෙනවා නුවණින් දත යුතු එකම ධර්මයේ තමයි සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙත් කියන මේ මාතෘකාව කියලා අපි පසුගිය දේශනාව තුලත් සාකච්ඡාවට භාජනය කළා. මේ කාරණාව තුළ අපි කතා කළා බොහොම ගැඹුරු කාරණා ටිකක්. කියන්නේ සතර ආහාරයක් ඇති බවටත් සතර ආහාරය පිළිබඳව ඒ ඒ ධර්මතාවයන්ට ප්‍රත්‍යවීම පිළිබඳවත් එතකොට මෙතනදී සබ්බේ සත්තා කියලා කිව්වට මේ සංඛාරාර්ථේනුයි මෙතන සත්තා කියන වචනය තුල අර්ථ ගැන්වීම සිද්ධ කරන්න කියන කාරණාවත් අපි ඒ තුල කතා කළා. මොකද කිසිම අවස්ථාවකදී මේ ආහාරය පිළිබඳව අපි කතා කරනකොට එකම ආහාරයක් විතරක් අපිට කතා කරන්න පුළුවන් කමක් නැත්තේ. කියන්නේ කබලින්කාර ආහාරය විතරක් කතා කරලා නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම ස්පර්ශ ආහාරය විතරක් කතා කරලා නතර කරන්න බෑ. මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර විතරක් වෙන වෙනම වෙන වෙනම පනවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. තනියෙන් හුදකලාව සිටිනවා කියන තැනකින් පනවන්නට. එනිසා මේ ආහාර ටික අපිට ඔවුනොන්ට ප්‍රත්‍ය වීම තුළ තමයි කතා කරන්නේ. ඇතැම් තැනක එක ආහාරයකට අනිත් ආහාර තුනම ප්‍රත්‍ය වෙනවා දෙකකට අනිත් දෙක ප්‍රත්‍ය වීම ආදි වශයෙන් මෙතනදී ඔවුනොවුන්ට ආහාරයන්ගේ ප්‍රත්‍යවීම තියෙන නිසා තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ කාම් භූමිය තුල නම් ඒ ඒ ධර්මතාවයන් රූපාදී දේවල් ඇසුරු කරන්නට පුළුවන් හැකියාව ලැබිලා තියෙන්නේ. මෙතනදී විශේෂ දේ තමයි අපිට තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා අපිට යම් විදිහකින් කබලින්කාර ආහාරය කියලා කතා කරනකොට කබලින්කාර ආහාරය කියන මට්ටමේදී අපිට සාමාන්‍යයෙන් රූපායතනේ නැතිනම් රූපස්කන්ධය කියන තැන පිරිසිඳ දකින්නට ඕනේ කියලා අපි කතා කළා. මේ රූපස්කන්ධය පිළිබඳව පනවන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අනිකුත් නාම ධර්මතා ටික නැතුව අපිට අද මේ කාමාවචර මට්ටමේදී කාමාවචර භූමියේදී එහෙම නැතුව අපිට රූපේ විතරක් ඇති බවට ගත්ත එකම තමයි අපිට දෘෂ්ටිය බවට පත් වෙන්නේ කියන්නේ නාම ධර්මතා රූපේ සහ නාම ධර්මතා ටිකක් වැය වුණු තැනකයි අපි දැනගන්න කියන එක නොදන්නා කමම හේතුවක් තමයි අපිට මේ ලෝකය ඇත්ත කරලා දෙන්නේ. ඒ නිසා අපිට ආහාරයේ පිරිසිදු දකින්නවා කියලා කියනකොට අපි හැම පැත්තෙම සතර ආහාරයේ පිළිබඳව අපිට නුවණින් දකින්නට අවශ්‍ය වෙනවා. සතර ආහාරයේ පිළිබඳව නුවණින් දකින්නට අවශ්‍ය වෙනවා කියලා කියන්නේ අපි හැම මොහොතකදීම ආහාරයේ ආහාරාර්ථය સિદ્ધ කරන අනාත්ම ස්වභාවයක් තියෙනවා අනාත්ම ධර්මයක් විදිහට. ඒ වගේම මේ ආහාරය උපාදාන සහිත මනසකින් ඇසුරු කරන ලක්ෂණයකුත් තියෙනවා. අපි අනාත්ම ධාතුව උපාදාන වශයෙන් ඇසුරු කරනවා වගේම ආහාරය අනාත් ආහාර පරයයේදී අනාත්ම වුණ එකිනෙකට ප්‍රත්‍ය වුණ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ භාවයට පත් වුණ මේ ධර්මතාවය නොදන්නකම නිසාම තමයි අපි ඇති කරගන්නේ කෙලෙස් ආශ්‍රව ඇති කරගන්නට හේතුවක් වෙන්නේ. අපි කිව්වොත් අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියලා කියනකොට මේ අවිද්‍යාව සහ සංඛාරය කියන තැනින් අවිද්‍යා කර්මය නියෝජනය වෙනවා මේ අවිද්‍යා කර්මය නිසා තමයි අපිට ආහාරයේ යථාර්ථය නොදන්නාකම හදලා දෙන්නේ. සතර ආහාරය සතර ආහාරයක් විදිහට පිරිසිඳ නොදන්නාකම නිසා අද අපි කාම ධාතුවේදී සත්වය පුද්ගලයෝ ගෙවල් දොරවල් හදාගෙන තියෙනවා. යම් වෙලාවක අපිට ආහාරය පිරිසිඳ දකින මට්ටමකට අපේ නුවණ බැසගත්තා නම් ඒ දැසගන්න නුවණ ආහාර තුනකින් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ස්පර්ශ, මනෝ සංචේතනා සහ විඥාන කියන මට්ටමේ. මේක බොහොම ගැඹුරු කාරණාවක්, බොහොම සියුම් කාරණාවක්. අපිට මේ ගැන නුවණ පවත්න්න පුළුවන් නම් ඔබට බොහෝ අර්ථයක් මතු කරගන්න පුළුවන්කම තියේවි. මේ කතා කරන්නේ අපිට අපි දන්නවා කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර, ආහාර හතරක් වෙන. එතකොට අපි කාමාවචර භූමියේදී, කාම භූමියේදී මේ සතර ආහාරයෙන්ම කතා කරනවා. රූපාරූප අපරියාපන්න ආදී භූමිවල ආහාර තුනක් කතා කරනකොට කාම භූමියේ ආහාර හතරක් කතා කරනවා. ආහාර හතරක් කතා කරන මෙතනදී කබලින්කාර ආහාරයයි කියලා කියනකොට අපි සියලුම රූපස්කන්ධේ නියෝජනය වෙනවා අනිකුත් නාම ආහාර ටිකෙන් ඒ කියන්නේ ස්පර්ශ මනෝ සංචේතනා විඥාන කියන ටිකෙන් අනිකුත් ස්කන්ධයන්ගේ නියෝජනය සිද්ධ වෙනවා දැන් අපි ස්කන්ධ ගැන කතා කරනකොට බොහෝ අවස්ථාවල කතා කරලා තියෙනවා රූපස්කන්ධය සහ රූප උපාදානස්කන්ධය කියලා දෙකක් පිළිබඳව අපි කතා කරලා තියෙනවා. මෙතනදී ආහාරය පිළිබඳව ගන්නකොටත් ඒ ඒ අර්ථෙම අපිට යෙදෙනවා කබලින්කාර ආහාරය කියනකොට අපිට රූපස්කන්ධය කියන තැන පවතින යථාර්ථයක් විදිහට පවතින තැන කබලින්කාර ආහාරයකුත් පවතිනවා. අපි කිව්වොත් අපරියාපන්න භූමියේ කබලින්කාර ආහාරය පනවන්නේ නැහැ. ඒකෙන් කියන්නේ රහතන් වහන්සේ දානි වළඳන්නේ නැහැ කියලා. රහතන් වහන්සේ ආහාර කෘත්‍ය නැතිනම් දාහනේ වැළඳීම සිද්ධ කරනවා. දාන වැළඳීම සිද්ධ කරපු පමණින් කියන්නේ නැහැ රහතන් වහන්සේ කබලින්කාර ආහාරය පරිභෝජනය කරයි කියලා. හේතුව කබලින්කාර ආහාර පරිභෝජනය කියන තැන අපි කතා කරන්නේ හුදෙක්ම කෑම කනවා කියන තැනින් නෙමෙයි. කබලින්කාර ආහාරය හටගෙන නිරුද්ධ වෙන බව නොදකින නිසාම ඒ ආහාරය උපාදාන වශයෙන් ඇසුරු කරන ලක්ෂණය තුල තමයි කබලින්කාර ආහාරය කියන දේ කතා කරන්නේ. ඒ කියන්නේ හටගෙන නිරුද්ධ වෙන දේ නොදන්න කම නිසාම. එහෙම නැතිනම් යථාර්ථයක් විදිහට රූපස්කන්ධ මට්ටමේ කබලින්කාර ආහාරය නෑ කියනෝ නෙමෙයි. එහෙම වුණොත් රහතන් වහන්සේ කියන තැනදී රූපස්කන්ධයේ පැවැත්මක් නැති වෙන්නට ඕනේ. එතකොට රූපය කවදාවත් රහත් නොවුණු නිසා තමයි අපරියාපන්න භූමියේ කබලින්කාර ආහාරය නැහැ කියලා කියන්නේ රූපයට රහත් වෙන්න පුළුවන් කමක් තිබුණේ නැති නිසා. නමුත් ඒ රූපස්කන්ධය කියන තැන අපි බාහිර භෞතික දෙයක් හැටියට අරගෙන බැලුවොත් කබලින්කාර ආහාර ප්‍රත්‍යත් තියෙනවා. එතකොට දුරු වුණ කබලින්කාර ආහාරය මොකද්ද? කබලින්කාර ආහාරය පිළිබඳව යම් මඤ්ඤණාවක් තිබුණා නම් ඒ මඤ්ඤණාව දුරුයි ඒ දුරු කරගන්න මඤ්ඤණාව කියලා කිව්වේ තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගත්ත හැඟීම කෙනෙක් පුද්ගලයෙක් සත්වයෙක් කියලා ගත්ත මෙන්න මේ ලක්ෂණ ටිකට කියනවා මඤ්ඤණා කරනවා කියලා එතකොට මේ කබලින්කාර ආහාරය ගැන කරපු මඤ්ඤණාව දුරු වෙන නිසාම ඒ මට්ටමේදී රූපෙන් මිදිලා යටත් පිරිසෙන් අනාගාමි ආර්යයන් වහන්සේත් මෙන්න මේ මට්ටමින් මිදෙනවා. ඒ කියන්නේ රූපස්කන්ධයෙන් මිදෙනවා. ඒ නිසාම තමයි ඉන්න ආගාමි නැවත එන ස්වභාවයක් නැහැ මේ කාම ධාතුවට. කාම ධාතුවට එන්නේ යම් සංයෝජනයක් නිසා නම් සත්‍ය රූපේ බැඳිලා ඒ රූපය අනුව ගියපු සියලු සංයෝජන ධර්මයන් දුරුයි. කියන්නේ කබලින්කාර ආහාරයෙන් මිදිලා. එතකොට කබලින්කාර ආහාරයෙන් මිදුණ කියන තැන කතා කරන්නේ කබලින්කාර ආහාරය පිළිබඳව පවත්වන දෘෂ්ටියෙන් මිදිලා කබලින්කාර ආහාරයේ Nirodhe සාක්ෂාත් කළා. කියන්නේ හටගත් ධර්මය ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව සාක්ෂාත් කරලා තියෙනවා. සලායතන Nirodhe සාක්ෂාත් කරලා අපි කිව්වොත් ඇහැට ගැටුණු රූපයක් හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. කනට ගැටුණු ශබ්දයක් හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. දැන් මේ සෝතය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා, චක්කුව හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන විදිහටම මුළු රූපය අනුව ගියපු ස්පර්ශායතන පහම හටගෙන ඉතුරු නැතුව නැති වුණු බවටම දන්නවනේ. ඒ ඉතුරු නැතුව හටගෙන ඉතුරු නැතුව පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වුණු ලක්ෂණය තේරුම් ගන්නකොට එයා තුළ ඇති වෙනවා මහ විශාල නුවණක්. ඒ නුවණ තමයි මෙතනින් එක දෙයක්වත් ඊළඟ මොහොතට පැවැත්මක් වෙන්නේ නැති බව. මේ ඇහෙන් තව රූපයක් දකින්න පුළුවන් කමක් නැති බව සහ ඒ තියෙන රූපය නැවත දකින්න බැරි බවක් මේ ඇහැ සමගම අපි රූපකාණ්ඩේ කතා කරපු දැනුම දැන් ඔබට මේ සඳහා උපකාරී වී යුතුයි. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව ඔහුට දැක්මක් ඇති අන්න ඒ දැක්මත් එක්කම එයාට කබලින්කාර ආහාරයෙන් මිදෙනවා හේතු කියන්නේ මේ මට්ටමේ ජීවිතය බවට පත් වෙනකොට මේ දර්ශනය එයාට එකක්වත් ඇති බවට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා එයා රූපයේ Nirodhe සාක්ෂාත් කළා කියනවා. ඇහි Nirodhe සාක්ෂාත් කළා. කනේ Nirodhe, ශබ්දේ Nirodhe මේ විදිහට ආධ්‍යාත්මික ආයතන පහේ සහ බාහිර ආයතන පහේ Nirodhe සාක්ෂාත් කරපු කෙනාට මේ එකක්වත් ඇති බවට ගන්න ලක්ෂණයක් ඇත්තේ නැහැ. කියන්නේ කබලින්කාර ආහාරයේ අනෝගියපු මඤ්ඤණාව තෘෂ්ණා දෘෂ්ටි මානවසයෙන් ඇති කරගත්ත හැඟීම එයාට දුර වෙලා තියෙනවා. මෙන්න මේ මට්ටම තුළ තමයි ආහාරය කියන දේ පිළිබඳව කතා කරන්නේ නැතිනම් එක ආහාරයක් පිළිබඳව අපිට කිසි විදිහකින් දැනගන්නට පුළුවන් කමක් නැත්තේ. කියන්නේ කබලින්කාර ආහාරය කියන එක පිළිබඳව අපිට දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද කබලින්කාර ආහාරය දැනගන්න අපිට ස්පර්ශ මනෝ සංචේතනා විඥාන කියන ආහාර ටික වැය වෙලා තියෙන නිසා මෙන්න මේ විදිහට අපිට එකක් එකක් වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. නමුත් හටගත්ත දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව අවබෝධ කළාට පස්සේ ඒ අවබෝධ කරන නුවණ පවතින්නේ කුමකින්ද? නාම ධර්මතා ටිකකින්. ඒ කියන්නේ නුවණ රූපේ නැහැනේ. නුවණ පවතින්නේ ස්පර්ශයත්, මනෝ සංචේතනාවත්, විඥානයත් කියන ටික නිසා. ඒ නිසා අපරියාපන්න භූමියෙත් මේ තුන් ආහාරය යෙදෙනවා. මේ තුන් ආහාරයෙන් අර ස්කන්ධ කියන මට්ටම හදපු ආහාර නිරෝධය සාක්ෂාත් කරලා තියෙනවා. මේ නුවණ ඇති කරන්න ආහාර තුනක වැයවීමක් තියෙනවා. ඒ ආහාර තුනේ වැයවීමෙන් මොකද කළේ? අර සතර ආහාරයේම Nirodhe සාක්ෂාත් කළා. එතකොට රූපයේ පැවරෙන්නේ නැති විදිහටම මිදුණා. නමුත් නාම ධර්මතා ටිකේ නාම ස්කන්ධ ටිකේ පැවැත්ම ගැන කතා කරනවා. මෙන්න මේ විදිහට අපිට ඒ කාරණාව තුල බොහොම ගැඹුරු කාරණාවක් තියෙනවා. අපි ඒක තේරුම් ගත යුතු වෙනවා මොකද ආහාරයේ පිරිසිදු දකිනකොට අපිට ඒක බොහොම වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. සතර ආහාරයක් ගැන කතා කරන තැනකදී අපිට හම්බෙන්නට ඕනේ අද අපේ ජීවිතය කියන මට්ටම. අපේ ජීවිතයේදී අපි ආහාරය උපාදාන කරගත්ත මට්ටමකමයි ඉන්නේ. ඒ කියන්නේ අපිට ආහාර ආහාර අර්ථයකින් හම්බෙනව නෙමෙයි ගස්කල්, ගෙවල් දොරවල්, යාන වාහන, දූදරුවෝ කියලා හම්බෙන මේ ඝන සංඥා සහිත මානසික ස්වභාවය තුළ අපිට සම්පූර්ණම තියෙන්නේ ආහාරයේ ඇත්ත නොදන්න කම නිසා ඇති කරගත්ත අවිද්‍යාව සහගත මානසික මට්ටම. මේ මානසික මට්ටමේ ඉන්න අපිට තමයි කිව්වේ ආහාරය පිරිසිදු දකින්න නැතිනම් සබ්බේ සත්තා ආහාරක්තිතිකා කියලා මේ සියලුම සත්වයෝ ආහාරයෙන් යැපෙත් කියනකොට මේ කෝචි නැහි කෝචි සත්වෝ පච්චයත්තිතිකෝ අති අඤ්ඤත් සංඛාරේහි මේ සංඛාරය හැරුණකොට සත්වෝ වෙන ප්‍රත්‍යයකින් යැපෙන්නේ නැහැ ඒ නිසා මේ ව්‍යවහාර වශයෙන් මෙතන අපි කතා කළත් මෙතන මේ කතා කරන්නේ සංඛාර වශයෙන් අපිට සංඛාරයේ උපාදාය සත්තෝති පඤ්ඤත්තිමත්ත සම්භවතෝ වා පලෝපචාරේන සංඛාරා සත්තාති උත්තාති වේදිතබ්බා කියලා මේ සංඛාරය නිසා තමයි මේ සත්‍යය කියන පැනවීම පනවන්නෙම ඒ නිසා සබ්බේ සත්තා ආහාරට්ටිකා කියනකොට මේ පච්චේ ප්‍රතිධර්මතා නිසා සිටින කාරණාව තමයි මෙතනදී පැහැදිලි කරන්නට විග්‍රහ කරන්නට අවශ්‍ය වුනේ. මෙතනදී අපි තේරුම් ගත යුතු දේ තමයි ආහාර කියන එක අපි කතා කළා ප්‍රධාන සමාලෝචනයක් විදිහට ගත්තොත් දැන් දෙකක ඉන් එකක් තමයි ස්කන්ධ කියන තැන පවතුන මට්ටම අනිත් එක තමයි උපාදානස්කන්ධ කියන මට්ටමේදී පවතින තැනක් කියන එක. උපාදානස්කන්ධ මට්ටමේදීම අපි සතර ආහාරයේ කෙනෙක් පුද්ගලයෙක් දෙයක් විදිහට සතර ආහාරයට රැවටිලා තියෙනවා. ස්කන්ධ මට්ටමේකදී ඔවුනොවුන්ගේ කෘත්‍ය સિદ્ધ කරමින් අපි කිව්වොත් කබලින්කාර ආහාරයෙන් සකසුණු රූපය අපිට ඇහැට පුළුවන්කම ලැබිලා තියෙනවා වර්ණ සටහනක් පතිත කරගන්නට ඒක කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් සිද්ධ වුණ දෙයක්. එතකොට මෙන්න මේ විදිහට ඕනෝන් අතර තිබුණු අනාත්ම ධර්මතාවයකුත් තියෙන ආහාරයේ විදිහට ආහාරය ආහාරයේ විදිහට නොදන්න කම නිසා අපිට හම්බෙනවා සතර ආහාරයේ වැය වෙන තැනක අම්මා තාත්තා ගෙවල් දොරවල් කියලා. එනිසා යම් කිසි විදිහකින් අපි දැක්කොත් සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියනකොට සියලුම සත්වයෝ ආහාරයෙන් යැපෙත් කියන කාරණාව ගැන අපි ටිකක් හිතලා බැලුවොත් එතකොට අපිට පේනෙන්නට අවශ්‍ය වෙනවා සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙත් නම් මේ කියන්නේ මේ සියලුම සත්වයෝ මේ සතර ආහාරය උපාදාන වශයෙන් අරගෙන ඒ මට්ටමින් තමයි පවතින්නේ. කියන්නේ සත්ව කියන මේ බව පවතින්නෙම මේ උපාදාන වශයෙන් අල්ලගත්ත මේ සංඛාරය ඇත්ත කරගත්ත ලක්ෂණයක් තුළ ඒ නිසා යම් විදිහකින් මේ ආහාරය පිරිසිඳ දැක්කනම් යථාර්ථය අවබෝධ කරගත්තනම් අභිඤ්ඤීය ධර්මයක් අපි නුවණින් දත යුතුයි මේ සියලු සත්‍යෝ ප්‍රත්‍යයෙන් යැපෙත් කියන කාරණාව. ඒකට ප්‍රත්‍යයෙන් යැපෙනවා නම් අපිට අනිත් ප්‍රත්‍ය වෙනස් වෙනකොට අපිට පේනවා මේ සත්වය පුද්ගලයෝ කියලා ගත්ත සංඥාව නැතිනම් මේ ගත් එළියේ ඉන්න බවට ගත්ත දේ වැරදි කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ කියන මේ ධර්මතාවය අපිට එළඹ උපදවාගෙන වාසය කරන්නට පුළුවන්. මොකද අපි තුල හොඳ දැක්මක්, හොඳ දැනුමක් තියෙනවා දැන්. මේ හටගත්ත දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බවකින් යුක්තයි. සත්‍ය ධර්මතා වෙනස් වෙනකොට පත්‍ය ධර්මතා තුල ගොඩනගපු දේ වෙනස් වෙන ස්වභාවයකින් යුක්තයි. එහෙනම් මේ සියලු සත්වයෝ කියන තැන ආහාරයෙන් යපිට කියන තැන මේ සතර ආහාරයේ පිරිසිඳ නොදකින බව නිසා හදාගත්ත ටිකකුයි තියෙන්නේ මේ සතර ආහාරයේ පිරිසිඳ දැක්කනම් අපිට ඒතන සත්‍ය පුද්ගලයෝ කියන සංඥාවක් දැසගන්නේ නැහැ කියන දැනුමක් අපිට ඒ තුළ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක තමයි අපිට මේ ආහාර පරයය තුළ කතා කරන්න පුළුවන් සීමාව. ඔබට පුළුවන් මේක අද දවසේදී භාවනාවක් විදිහට ජීවිතේට යොදා ගන්නත් ඒ කියන්නේ මේ සතර ආහාර ධර්මයන් පිළිබඳව මෙනෙහි කරලා බලන එක අද කරන්නට තියෙන දේ තමයි ඉන්න මානසික මට්ටම පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම පළමුවෙන්ම කියන්නේ ආහාරය කියන තැන උපාදාන සහිතව ඇසුරු කරන මානසික මට්ටමක් තුලයි අපි ජීවත් වෙන්නේ කියන එක පිළිබඳව ඉස්සෙල්ලාම අපිට අවබෝධයක් වෙන්නට ඕනේ. ඒ විදිහට අවබෝධ කරගත්තට පස්සේ කියන්නේ අපිට දැන් පේනවා අපි ගෙවල් දොරවල් යාන වාහන කියන තැනක අපිට පවතින සතර ආහාරයක පැවැත්මක් කියන එක. ඒ කියන්නේ මේ ආහාරයෙන් මිදුණු දෙයක් නෙමෙයි ඒ ඒ වෙන්වෙන්ව පවත්න ආහාරයක පැවැත්ම තමයි අපි මට මේ දේවල් ඇති කලේ කියන මට්ටම අපිට පේනවා. ඒක දැන් අපිට දකින්නට ඕනේ මේ අපිට ගෙනෙන නිමිති අනුනිමිති විදිහට ලෝකයේ තුල සත්පුද්ගල සංඥාවකින් ඇසුරු කරන මානසික මට්ටමක් තුල අපි බලන්නට ඕනේ මෙතන ඇති ආහාර ලක්ෂණය පිළිබඳව. ඔබට gedara එළියේ බාහිර ඇති බවට හම්බෙනකොටම ඔබට මේ ආහාරය පිළිබඳව නුවණ තිබුණොත් දැන් ඔබට පේනවා මේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ ස්වභාවයක් කබලින්කාර ආහාරය නම් කබලින්කාර ආහාරයේ පැත්තෙන් සැකසුණු ඇහැ හටගෙන ඉතුරු නැතුව නැති වෙන ස්වභාවයකින් යුක්තයි. එහෙනම් ඒ ඇහැ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා නම් ඒ ඇහැට පෙනුණු වර්ණ සටහන පවතින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ ඇහැට පෙනුණු වර්ණ සටහනත් ඇහත් හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයකින් යුක්තයි. එතකොට කබලින්කාර ආහාරයේ හැකියාව මොකද්ද? අනාත්ම විදිහටම ප්‍රසාද මට්ටමක් හදා ගැනීමත් ප්‍රසාදය ගේ බවටපත් උනේ නැහැ. ඒ වගේම අනාත්ම වර්ණ සටහන හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය ගෝචර කර ගැනීම. මෙතන තිබුණේ අනාත්ම ධර්මතාවයක්මයි. මේ ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක අපිට එතන ඇති වුණු ස්පර්ශය සහ වේදනා සංඥා කියන ටිකත් ඒ වගේම ඒ ගැන හිතලා දැනගන්නවා කියන ධර්මතා ටිකත් පිළිබඳව අපි නොදන්න කම නිසා අර නිරුද්ධ වුණ රූපේට කිව්ව අපි gedara දැක්කා කියලා ඒ වගේම නිරුද්ධ වුණ ඒ වේදනා සංඥාදී දේවල් වලට අපි කිව්ව ස්පර්ශයට කිව්ව මට gedarai ඇහැට ගැටුණ gedarai ස්පර්ශ වුණේ කියලා ඒ වගේම අපි gedaraකින් ලැබෙන සැප සතුට දුක විඳින්න පුරුදු වුණා. ඒ වගේම අපි gedara දැනගන්නවා කියන තැනකටම ගියා. දැන් මෙන්න මේ විදිහට අපිට සියලුම මානසික මට්ටම gedara කියන තැන අපිට ගෙනල්ලා දුන්නේ මෙතන තියෙන යථා ස්වභාවය නොදන්නකම නිසා. කියන්නේ සතර ආහාරයේ හරියටම ආහාර කෘත්‍ය උනේ කුමක්දයි කියලා නොදන්නකම නිසා. ඒ නිසා අද දවසේ කෙනෙකුට පුළුවන් මාර්ගයක් නැතිනම් භාවනාවක් ප්‍රතිපදාවක් විදිහට මේ ආහාරයේ පිරිසිඳ දකින විදිහට නුවණක් පවත්න්න. එයා ඉන්න තැන ඉඳලා එයාට වඩන්න පුළුවන්කම තියෙනවා. මම කියන්නේ නැහැ මේ ස්කන්ධයන්ගේ උදේවැය පෙනෙන ගැඹුරුම මට්ටමිනුයි මේක ඉස්සෙල්ලාම අල්ලගන්නට ඕනේ කියලා. ඉස්සෙල්ලාම එයාට ඉන්න තැන ඉඳලා පටන් ගන්නට පුළුවන් මේ ඝන සංඥාව දුරු කරගන්න කායानुපස්සනාව ගැන පෙන්වපු මට්ටමේ ඉඳලම මේ කන බොන බත්පාන් කව්පිමුන්නට කියන මේ අනාත්ම ධාතුව තුල තිබුණේ නැහැ සත්ව පුද්ගල බවක් තිබුණේ නැහැ. මේ රූපය සකස් වුනේ ඒ ධාතුව තිබුණු ආහාරය තිබුණු ඕජාමය සාරය අරගෙන. මේ තුල තිබුණේ නැහැ තව පුද්ගලයෝ හදන බවක්, සත්වයෝ හදන බවක්. එතකොට එහෙනම් මම කියලා ගත්ත මේ රූපයම අපි කබලින්කාර ආහාරය නේද මේ මම කියලා අරගෙන තියෙන්නේ කියලා අපි ඉන්න තැන ඉඳලා පටන් අරගෙන ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔබට මේ පිළිබඳව නුවණ වැඩෙනකොට මේ සතර ආහාරයෙන් එකවර පිරිසිදු දකින්න මට්ටමට එකපාර අවබෝධ කරන මට්ටමකට බැසගන්න නුවණකට එන්නට අවශ්‍යයි. ඒක ස්කන්ධයන්ගේ පිළිබඳව ඇතිවන නුවණත් ඒකමයි. කියන්නේ කෙනෙක් ආහාර පරයයෙන් යනකොට තව කෙනෙක් ස්කන්ධ පරයයෙන් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. මේ දෙන්නටම අවබෝධ වෙලා තියෙන දෙකක් නෙමෙයි තමන්ගේ ජීවත් වෙනවා කියන තැන තියෙන එකම ධර්මතාවය තමයි මේ දෙන්නටම අවබෝධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් මේ විදිහට ආහාර පරයය පිළිබඳව සාකච්ඡා කරන්නට. ඊට පස්සේ දෙවෙනි කාරණාව අද දවසේදී අපි කතා කරමු ද්වේ ධම්මා අභිඤ්ඤය ධර්මතා දෙකක් තියෙනවා අපි නුවණින් දත යුතු එසසින් දත යුතු මොකක්ද මේ ධර්මතා දෙක द्वे ධාතුයෝ ධාතු දෙක පිළිබඳව අපි දත යුතුයි. දේ ධම්මා අභිඤ්ඤේය ධර්මතා දෙකක් අපි නුවණින් දත යුතුයි. ඒ නුවණින් දත යුතු ධර්මතා දෙක විදිහට द्वे ධාතුයෝ ධාතු දෙකක් තියෙනවා අපි නුවණින් දත යුතුයි. කොමක්ද මේ නුවණින් දත යුතු ධාතු දෙක? සංකතාච ධාතු අසංකතාච ධාතු. අපි සංකත ධාතුවත් අසංකත ධාතුවත් කියන මේ ධාතු දෙක පිළිබඳව අපි දත යුතුයි. සංකත ධාතුව කියලා කියනකොට පච්චේහි සංකරීයන්ති ප්‍රත්‍යංගෙන් සකස් කරන නිසා කියනවා සංකත ධාතු කියලා. ඒ වගේම ප්‍රත්‍යංගෙන් සකස් නොකරන බව නිසා කියනවා අසංකත ධාතු කියලා. හේතු ආදී ප්‍රත්‍යයන්ගෙන් සකස් කරන නිසා සංකතයි කිව්වා. කිසිම ප්‍රත්‍යයකින් සකස් නොකරන නිසා කියනවා අසංකතයි කියලා. තුන් භූමිය අනුව ගියපු ඒ වගේම හතර භූමිය අනුව ගියපු සියලුම ස්කන්ධ ධර්මතා ටික අයිති වෙනවා සංකත ධර්මයේ හැටියට නිවන කියන එක අසංකත ධර්මයක් එතකොට සංකතය සහ අසංකතය කියන එක නුවණින් දත යුතු ධර්මයක්. සංකතයට හිත තියලා අපිට පුළුවන් රාග ద్వේෂ ආදී ආරම්මණයන්ගෙන් මිදෙන්නට ඒ වගේම අසංකතයට හිත තියලා පුළුවන් සංකත ධර්මයෙන් මිදෙන්නට. එතකොට මේ සංකත සහ අසංකත බෙහෙදේ සංකතය කියනකොට ප්‍රත්‍යයෙන් උපදවපු බව අසංකතය කියනකොට ප්‍රත්‍යයෙන් උපදවුවේ ඉපදුවේ නැති බව අසංකත ධර්මයක් නිවනට කියනවා අසංකතය කියලා ඒ වගේම හතර භූමිය අනුව ගියපු සියලුම කාම භූමි රූප භූමි අරූප භූමි සහ අපරියාපන්න භූමි කියන මේ සියලුම ස්කන්ධ ධර්මතා ටිකට කියනවා සංකතයි කියලා අරිහත් ඵලයේ පවා පෙන්වන්නේ සංකත ධර්මයක් හැටියට හේතුව ප්‍රත්‍යයෙන් සකස් කරපු ධර්මයක් මාර්ගයකින් උපදෝගත් ධර්මයක් කියන එක හැබැයි අනුත්පාදයේ නිවනයි අනුත්පාදයේ කියන එක අසංකතය කියන ගණයටයි අයිති වෙන්නේ. එතකොට ඒ අනුත්පාද නිරෝධය නිවන නැතිනම් අසංකත ධාතුව විදිහට තමයි සංග්‍රහ කරලා දැක්වෙන්නේ. දැන් මෙතනදී අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා සංකත ධාතු සහ අසංකත ධාතු කියලා කියනකොට මේ හේතුන්ගෙන් සකස් කරපු බව හේතුන්ගෙන් සකස් කරපු බව සංකත කියලා කියනවා සංකතය කියලා දකිනකොට අපිට අපේ ජීවිතය හම්බෙලා තියෙන්නට ඕනේ හේතුන්ගෙන් සකස් කරපු අපේ මේ ආයතන ධර්මතා ටික පරිහරණය කරන විදින මානසික මට්ටම පිළිබඳව සංකත ධර්මයක් හැටියට එතකොට ඒ වගේ සංකත ලක්ෂණාදී සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තීනිමානි වික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති මේ සංකත ධර්මයන්ගේ සංකත ලක්ෂණයන් ලක්ෂණ ටිකක් තියෙනවා ඒ තමයි උපාදෝ පඤ්ඤායති හට ගැනීම උපදීම් පේනවා ඒ වගේම වයෝ පඤ්ඤායති වැය පේනවා ඒ වගේම තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති සිටියහුගේ වෙනස් බව පේනවා ඉපැත්ම පේනවා වැය පේනවා ඒ වගේම සිටියහුගේ වෙනස් බව කියන කාරණාව පේනවා මේ ඉපැත්ම වැය සහ සිටියහුගේ වෙනස් බව කියන මෙන්න මේ කාරණා ටික සංකතයන්ගේ ඇති සංකත ලක්ෂණය. ඒ කියන්නේ හටගත්ත දෙයක් තමයි හේතුන්ගෙන් හේතු නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවයකටපත් වෙනවා. එතකොට ඒ හටගත් හේතු නිසා සකස් වුණ ධර්මයක්ම තමයි ඒ හේතුන්ගේ දුර්වල භාවය ඇති වෙනකොට පිළීමකට ලක් වෙන්නේ. ඒ වගේම හේතු නිසා හටගත් ධර්මයක් තමයි ඒ හේතු පරිපාකයට යනකොට ඒ වස්තුව පරිපාකයට යන විදිහට අපිට පේන්නට තියෙන්නේ. ඒ නිසා මේ සංකතයන්ගේ ලක්ෂණය තමයි අනිත්‍ය ස්වභාවයට පත්වෙන එක නැති වෙලා යන බවට පත්වෙන එක සංකත ධර්මයන්ගේ තියෙන ලක්ෂණයක්. එනිසා උපාදෝ පඤ්ඤායති පැත්මක් තියෙනවා වයෝ පඤ්ඤායති වැයක් තියෙනවා ඒ වගේම තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති සිටියහුගේ වෙනස් බව පරිපාකයට යන බවක් තියෙනවා මෙන්න මේ ඉපදීම වැය සහ සිටියහුගේ වෙනස් වෙන බවට කියනවා සංකත ධර්මයන්ගේ තියෙන සංකත ලක්ෂණ ටිකක් කියලා. මේ සංකත ලක්ෂණ ටික තමයි තුන් භූමිය අනුගියපු සියලුම ධර්මතාවයන්ගේ ඇති ලක්ෂණය. ඒකට මේ සංකතාර්ථය පිළිබඳව දක්වනවා අනිත්‍ය පිළිබඳව කතා කරනකොටත් මේ අනිත්‍යයේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි සංකතට්ඨෝ කියන එක. සංකතාර්ථය. සංකතාර්ථය කියන්නේ සකස් කරන ලද ස්වභාවය. ඒකට ඒ සකස් කරන ලද ස්වභාවය කියලා කිව්වේ හේතුන්ගෙන් සකස් කළා කියන මට්ටම. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර, නිබ්බත්ති ලක්ෂණ නොදකීම කියන මෙන්න මේ ලක්ෂණ ටික. අවිද්‍යා කර්ම කියලා කියනකොට අවිද්‍යා කර්මයෙන් ඇත්ත නොදන්නාකම නිසා ආයුහන නැතිනම් රැස් කරගත්ත පැත්තෙන් ඊට පස්සේ ආහාරය අපිට උපකාර කරලා තියෙනවා මේ අවිද්‍යා කර්මය පවත්වාගෙන යන්නට ඊට පස්සේ නිබ්බති ලක්ෂණ නොදකීම මේ විදිහට හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයකින් යුක්තයි හේතු මෙන්න මේ ධර්මතාවයනුයි හේතුනේ කියලා ඇත්ත නොදන්න කම නිසාම ඒක නැවත නැවතත් උපාදාන කරගෙන යන්නට පුළුවන් හේතු ටික හදලා දීලා තියෙනවා. ඒ නිසා තමයි ඇහැට හේතුව මොනවද? අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර, නිබ්බත් ඉලක්කන නොදකීම. රූපයට තියෙන හේතුව මොකද්ද? අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර, නිබ්බත් ඉලක්කන නොදකීම. කනට තියෙන හේතුව අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර, නිබ්බත් ඉලක්කන නොදකීම. ශබ්දයට තියෙන හේතුව අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ නොදකීම. මෙන්න මේ විදිහට ස්පර්ශ ආයතන පහට දක්වන්න පුළුවන්කම තියෙනවා. මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ නොදකීම කියන එක මෙතනදී ඇතැම් අවස්ථාවලදී සෝතය කියන එකේ ශබ්ද රූපය කියන එකට යම් වෙනස් වෙන ස්වභාවයක් පිළිබඳව දැක්ුණත් මේ පරයායට අනුව එතන සෝතේටත් ඒ න්‍යායෙම බහලන්නට පුළුවන්කම තියෙනවා මොකද මෙතනින් කතා කරන්නේ අපි මුලිනුත් කතා කරලා තියෙනවා ඇස ඇතිකල්හි රූපේ රූපේ ඇතිකල්හි ඇස ගැන කතා කරන තැනකදී ඇහැ කතා කරන්නේ යම් හේතු ටිකක් නිසා නම් ඒ ඇහැ පිළිබඳව කතා කරන සියලුම හේතු ටිකම තමයි රූපයට පෙන්වන්නේ. ඇහැ කතා කරන්නේ යම් හේතු කාරණා ටිකක් නිසා නම් ඒ ඇහැ ගැන කතා කරන හේතු ටිකම තමයි රූපයට පෙන්වන්නේ. එතකොට ඒ රූපයට පෙන්වන්නේ ඒ හේතු ටිකමයි කියලා කියනකොට ඇහැ හැදුවේ යම් අවිද්‍යා කර්මයක් නිසා නම් ඒ ඇහැ නිසා නම් ඇහැ ඇතිකල්ලි රූපය හදාගත්තේ රූපයටත් කියන්නට වෙනවා මේ හේතු ටිකම තමයි රූපය සකස් කරගන්නටත් හේතුනේ කියලා. ඒ තුල ගොඩනගන හොඳ වටිනා අර්ථයක් ඒ තමයි අපිට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියන මේ දර්ශනය සම්පූර්ණම ඒ තුළ ඔප්පු කරලා ප්‍රකට කරලම දක්වනවා. ඇයි ඇහැ කියන එක අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගෙන් හදපු දේ රූපේ කියන එක අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගෙන් හදපු දෙයි කියනකොට අපි දන්නවා මේ බාහිර තියෙන ගහක් ගලක් කරපු අවිද්‍යා කර්ම තණ්හාවක් නැහැ කියලා. නමුත් ඒ ගහ ගල හෝ කියලා අපිට හම්බෙන මට්ටමේදී රූපය අපිට ගෝචර වෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ලක්ෂණ ටික නිසා. ඒ මේ ටිකෙන් සකස් කරපු දෙයක් නිසා. එතකොට ඒ මට්ටමේදී අපිට ඇහැට පනවපු හේතු ටිකම රූපේටත් පනවනවා. ඒ ඇස සහ රූපේ කියන එක එතකොට මේ දෙකම එකට හදලා දෙන දෙයක් මිසක ඇහෙන්තර රූපේ තියනෝ නෙමෙයි රූපෙන්තර ඇහැ කියනෝ නෙමෙයි. මේක අවබෝධ කරගත්තට පස්සේ තමයි ඔබට ඉදිරිපසක් පිටුපසක් දෙපසක් හෝ වෙන දස දිශාවක් හෝ ඇත්තේ නැහැ කියලා කියන්නේ. දැන් එක දෙයක් දිහා බලලා ඔබ අනිත් දේ දිහා බලනකොට අර තුල ඇති වෙන නිත්‍ය සංඥාව ඔබට පිහිටන්නේ නැහැ. හටගත්ත දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බවට නුවණ තිබුණා නම්. එතකොට මෙන්න මේ වගේ ගැඹුරු ධර්ම කාරණාවක් ඒ තුළ අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. මේ සංකත ධර්මයන්ගේ සංකතාර්ථය කියන එක අනිත්‍ය කියන මේ ලක්ෂණයේ ඇති එක ස්වභාවයක් ඒ වගේම එකට කියනවා දුක්ඛ ලක්ෂණය කියලා දුක්ඛ සත්‍ය පිළිබඳව කතා කරනකොට දුක්ඛ ලක්ෂණයන්ට දක්වන එක එක කාරණයක් තමයි ඔය සංකතහරතය කියන එක සංකතට්ඨෝ කියන ඔය ලක්ෂණය මොකද හේතු නිසා සකස් වුන ලක්ෂණය නිසාම තමයි ඒ හේතු බිඳෙනකොට බිඳී යන ස්වභාවයකින් පවතින්නේ. උතනට අරගත්තොත් අපි ဒုတိ ය ද්වය සූත්‍රය ද්වය සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා ඇහත් රූපයක් නිසා චක්කු විඥාණය හටගන්නවා නම් ඇහැ අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි රූපය අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි මේ ඇහැ නිසා උපදුණු ඇසයි රූපයයි නිසා ඉපදුණු චක්කු විඥාණය එහෙනම් කොහින් නිට්ටි වෙන්නද එහෙනම් චක්කු විඥාණය කොහොමත් අනිත්‍යයි. ඇයි මේ චක්කු විඥානේ ඉපදුවේ යම් හේතු ටිකක් නිසා නම් හේතු ටික අනිත්‍ය නම් ඵලය අනිත්‍යයි කියන එක කතා කරන්න දෙයක් නැත්තේ නැහැ. අන්න ඒ වගේ තමයි අපිට හැම වෙලාවකදීම මේ සංකත ලක්ෂණය පිළිබඳව දත යුතු වෙන්නේ යම් දෙයක් සකස් කළේ මෙන්න මේ මේ හේතු ප්‍රත්‍ය ටික ඇතිකල්හි කියලා අපි දැක්කොත් ඇහැට පේන රූපය කියන්නේ ඔබ ඒකෙන් ගවේෂණය කළ යුත්තේ භෞතික රූපය සෑරීම නෙමෙයි සලායතන නිරෝධයේ ඉස්මතු වෙන විදිහට කරුණාකාරණා සම්මර්ෂණය සහ කරුණාකාරණා පිළිබඳව ඇති අවබෝධයයි सिद्ध කළ යුත්තේ. එතකොට ඇහැ හැදුවේ මෙන්න මේ විදිහේ හේතු ටිකක් නිසා කියලා දකින්න පුළුවන් නම් ඒ ඇහැ ඒ විදිහට හදාගත්ත ඇහැ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව දැක්කනම් නැවත සකස් කරගත්ත බවකට යන්නේ නැහැ. මොකද ඇහැ කියන එකේ අපි රැවටුනේ නැති නිසා. නිසා වෙනදා අපි ඇහැ සහ රූපය කියලා පවතින ධර්මයක් ගැන හිතාගෙන ඒ ඇහැ මගේ කරගෙන ඒ ඇහැ නිට්ටය වූ මම කියලා හිතාගෙන ආත්මවත් කරගත්ත ලක්ෂණයක හිටියානම් මේ සංකත ධර්මයට හිත තියෙනකොට ඒ මට්ටමින් නිදෙන්නට පුළුවන්කම තියෙනවා. කියන්නේ හේතුන්ගෙන් සකස් වන බවට හිත තියෙනකොට මේකේ තියෙන දුක්ඛ ලක්ෂණය අපිට පැහැදිලි වෙනවා ඒකට අපිට පේනවා ඇහැ පරිහරණය කරනවා නම් අපි දුකම පරිහරණය කරනවා. ඇහැ පරිහරණය කරනවා නම් අපි මේ සංකත ධර්මයේම පරිහරණය කරනවා. එතකොට ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව අපි යම් මොහොතක සාක්ෂාත් කළොත් අපිට එහෙනම් පේනවා අපි සංකතයේ තුල හදාගන්න නිත්‍ය සංඥාව වැඩි කියන එක. එක දිගට ඉන්න මිනිස්සෙක් කෙනෙක් පුද්ගලයෙක් ලෝකේ ඉන්නවා කියලා ගත්ත මේ මනෝභාවය අපිට වැරදි දෙයක් වැරදි දෘෂ්ටියක් හේතුව හටගත්ත දේ ඉතුරු නැතුව හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයකින් යුක්තවයි පවතින්නේ කියලා අපිට යම් වෙලාවක අවබෝධාත්මක නුවණක් තිබුණොත් ඔන්න අපිට අර සංකත ධර්මයන් පිළිබඳව හදාගත්ත නිට්ටය සුඛ ආත්ම සංඥාවන් අපි කෙරෙන් ඉවත් වෙනවා. එතකොට අපිට ඒ දේ තුල ඇති මහා ලොකු නුවණක් අපිට ගොඩනගෙනවා මේ හටගත් දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවයකින් යුක්ත බව තමයි සංකතයන්ගේ ස්වභාවය එහෙනම් මේ සංකත ධර්මතාවයේ කිසිම විදිහකින් නিত্য වූ අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන උන බවක් අපිට බලාපොරොත්තු වෙන්නට බැහැ නේද කියන අවබෝධය ඔබට ඇති වෙන්නට ඕන. ඒකට මෙතන කාරණා තුනක් තියෙනවා. අසංකතය සංකතය සංකතේ නොදන්නාකම තුළ ඔබ හදාගෙන විඳින නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් ගත්ත ලෝකය. දැන් අපිට සංකත ධර්මතාවයේ පිළිබඳව අවබෝධ කරනකොට අපිට අර නিত্য සුභ සුඛ ආත්ම වශයෙන් ගත්ත ලෝකයෙන් හිත මිදව ගන්න පුළුවන්කම තියෙනවා. ඇයි අපිට මේ ප්‍රත්‍යයෙන් සකස් කරපු ලක්ෂණය පිළිබඳව අවබෝධ වෙන නිසා. ඒකට මෙන්න මේ සංකත ධර්මයන්ගේ සංකතය පිළිබඳව අවබෝධ කරන කෙනාට අසංකතය ප්‍රත්‍යක්ෂ වෙනවා එහෙමත් නැතිනම් අනුත්පාද නිරෝධය පිළිබඳව පැහැදිලි වෙනවා අසංකතය කියනකොට නිවන අනුත්පාද නිරෝධය අනුත්පාද නිරෝධය කියලා කියන්නේ නැවත නොහට ගන්න බවට යනවා කියන එක නැවත නොහට ගන්න බවට යනකොට ඒ කෙලෙස්සේ නැවත නොහට ගන්න බවට යනවා නම් ඒ දේ අපිට හේතුන්ගෙන් පණවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. දැන් කිව්වොත් අපිට පුළුවන් අද තියෙන අබ ගහක් කපන්න පුළුවන්කම තියෙනවා. අද තියෙන අබ ගහක් අපිට කපන්න යන එක අපිට හේතුන්ගෙන් පෙන්වන්න පුළුවන්කම තියෙනවා අබ ගහ කපපු නිසා අබ ගහ වැටුණා කියන එක. නමුත් අනාගතයට ඇති ඵලයක් තව අවුරුදු 10කින් අඹ ගහේ ගෙඩියක් හැදිලා මේ ඒ gediyen පැලවෙන්නට තිබුණු බීජය නොහට ගන්න ඒ ගහ නොහට ගන්න බවටපත් වුණා. ඒ ගහ නොහට ගන්න බවටපත් වීම දැන් අපිට පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ. දැන් පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ මේ අඹ ගහ කැපූ බව විතරයි. අනාගතයේ මෙච්චර අඹ ගහක් කැපුවයි කියන එක පිළිබඳව ඔබට කිසිම විදිහකින් කිසිම හේතුවකින් පෙන්වන්නට පුළුවන් කමක් නැත්තේ. හැයි ඒ අඹ ගහ අනුත්පාදයට ගිහිල්ලා ඒ අඹ ගහ උපදින්නේ නැති ස්වභාවයටපත් වෙලා. හැබැයි අද කලේ ඒක අනුත්පාදයට යැවීම නෙමෙයි අද කලේ මේ අඹ ගහ කැපීම පමණමයි. ඒ වගේම ඔබට කරන්නට පුළුවන්කම තියෙන්නේ සංකත ධර්මයන්ගේ ඇති සංකත ලක්ෂණය පිළිබඳව අවබෝධ කර ගැනීම පමණක්මයි ඒ තුළ පංචපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයේ අනුත්පාදයට යන බව තියෙනවා. එතකොට දැන් පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකය අනුපාදයටපත් වෙනකොට මේ සංකත ලක්ෂණය පිළිබඳව අපිට අවබෝධ කරගෙන වාසය කරන්න පුළුවන්කමක් තියෙනවා. අර අනුත්පාද ලක්ෂණයට කියනවා නිවන කියලා. ඒක කිසිම හේතුවකින් ප්‍රත්‍යයෙන් පෙන්වන්නට පුළුවන් කමක් නැත්තේ. කිසිම හේතුවකින් සහ ප්‍රත්‍යයෙන් පෙන්වන්නට පුළුවන් කමක් නැති නිසා මේකට කියනවා අසංකත ධර්මයක් කියලා. අසංකතයි නම් ඒ ධර්මය ඒ අනුත්පාදයේ තුල ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සාය උපායාසාදී කිසිම දුකක් තියෙන්න පුළුවන් කමක් නැත්තේ. ඇයි අපි මේ දුක විඳින්නේ හටගත්තු ධර්මයක් තුල. හටගත්තු ධර්මයක් කියලා කියන්නේ අපිට හටගත් ස්කන්ධ ටිකක ඇත්ත නොදන්න කම නිසා අම්මා ඉන්නවා කියලා හිතාගෙන ඉන්න අම්මා වයසට යනකොට අපි දුක් වෙනවා. එතකොට ඉන්න අම්මා වයසට යනකොට තමයි දැන් අපිට මේ දුක ගෙනල්ලා දීලා තියෙන්නේ. ඉන්න සහෝදරයා සහෝදරිය ලෙඩ වෙනකොට මැරෙනකොට තමයි අපිට මේ දුක ගෙනල්ලා දීලා තියෙන්නේ. ඉන්න දරුවා මැරෙනකොට ලෙඩ වෙනකොට තමයි අපිට මේ දුක ගෙනල්ලා දීලා තියෙන්නේ. මේ තියෙන්නේ සංකතය පිළිබඳවත් නොදන්න කම නිසා සංකත ධර්මයක් ආත්ම කරගත් එකේ විපාකය තමයි ජාති ජරා මරණ දුක ගෙනල්ලා දෙන එක. සංකත ධර්මයක් සත්පුද්ගල ආත්ම වශයෙන් ගත්ත බව නිසා. එනිසා මේ විදිහේ මානසික මට්ටමකින් ඉන්න අපිට මේ ද්වේ ධම්මා අභිඤ්ඤය මේ ධර්මතා දෙක නුවණින් අවබෝධ කළ යුතුයි කියලා දැක්කෝ. මොකද්ද නුවණින් අවබෝධ කර යුතු ධර්මතා දෙක මෙතන මේ සංකත හේතුන්ගෙන් සකස් කළා කියන බව. හේතුන්ගෙන් සකස් කරපු මේ ලක්ෂණය පිළිබඳව අපි නුවණින් දකිනකොට මොකද වෙන්නේ? අපිට අර ධර්මයන් පිළිබඳව යම් වැරදි දෘෂ්ටියක් තිබුණා නම් අවිද්‍යාව සහගත මේක හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවයකින් යුක්ත දෙයක් කියලා නොදන්න බවක් තිබුණා නම් ඒක නැති වෙනවා මොකද අපිට සංකත ධර්මයක් පේනවා. සංකත ධර්මය කියලා කිව්වේ ස්කන්ධ ධර්මතා ටික තුන් භූමිය අනුව ගියපු ස්කන්ධ ධර්මතා ටික. ඒකට මේ සංකතයන්ගේ සංකත ලක්ෂණය පිළිබඳව අපි තේරුම් ගන්නකොට සංකතයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බව තේරෙනකොට අපිට අවබෝධයකට එනවා එහෙනම් අපි අම්මා තාත්තා ගෙවල් දොරවල් කියලා ගත්තේ වැරද්දයක් නේද කියන එක පිළිබඳව අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ ස්කන්ධ ටිකටම රවටුණු බව. ස්කන්ධ ටිකටම රවටුණු බව තුළ තමා වූ ස්කන්ධයක් වෙනම ඇත්තේ නැහැ. එතකොට ඒ ස්කන්ධය කියන තැන පවතින්නේ හැම මොහොතකදීම තමන් බවට පත් කරගත්ත මේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්කන්ධ ටිකක් කියන තැනකිනුයි අපි උපාදාන පතිර කරගත්තේ කියන එක අපිට පේනවා. පේනකොට අපි මේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් මම මගේ කියලා අරගෙන ඒ හටගත්ත දේ නැති වෙලා යනකොට මම වෙනස් වෙනවා තව කෙනෙක් වෙනස් වෙනවා කියලා දුක හදාගෙන විඳිනවා කියන කාරණාව ගැන කෙන කෙනාට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට අවබෝධ වෙනකොට ඔයගොල්ලන්ට මේ සම්පූර්ණම කෙලෙස් සහගත මානසික මට්ටමින් ඇති කරගන්න රාග විරාග මට්ටමේ චේතෝ විමුක්තිය උපදෝගෙන උපදෝ ගන්න පුළුවන්කමක් තියෙනවා විද්‍යා විරාග පඤ්ඤා විමුක්තිය උපදෝ ගන්නත් පුළුවන්කම තියෙනවා කුමක් නිසාද මේ සංකත ධර්මයන්ට හිත තියලා ඉස්සෙල්ලම කෙලසුන්ගෙන් හිත මුදව ගත්තා ඒ වගේම අසංකතයට හිත තියලා සංකතයන්ගෙන් හිත මිදුණා එතකොට අසංකතය කියන එක ඔබ ප්‍රත්‍යක්ෂ කළා සංකතයන්ගේ අනිත්‍ය බව දැකලා අනිත්පාදයේ කියන එකට පත් කළා මේ එක්ෂණික Nirodhe සාක්ෂාත් කරලා. එක්ෂණික වශයෙන් ඇතිවෙන Nirodhe පිළිබඳව අවබෝධ කරගෙන ඔබ අර අනුත්පාද Nirodhe කියන දේ ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒකට මෙන්න මේ විදිහට මේ ධර්මතා දෙකක් තියෙනවා. මේ ධර්මතා දෙක අභිඤ්ඤේය ධර්මයක්. අපි නුවණින් දත යුතු ධර්මයන් හැටියටයි බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නට යෙදුනේ ඒ දේම තමයි මහ සරියුත් තෙරුන් වහන්සේ විසින් අපිට මේ ධර්මතා දෙක අභිඤ්ඤේය ධර්මයන් හැටියට මේ විදිහට පැහැදිලි කරන්නට යෙදුනේ. හොඳයි කල්පනා කරගන්න අද දවසේදීත් මේ විදිහට ගැඹුරු වූ ධම්පරියායක් සාකච්ඡා කරන්නට යෙදුනා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි මේ අවස්ථාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් මේ සියලු කුසල ධර්මයන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මය අපි මේ වෙලාවේදී මේ ස්ථාන දිග්ගහිතාදී ඉෂ්ඨකාරක සියලු දේවගණ සමූහයාටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා.